ට බුදුරජාන් වහන්සේ සමහරට අවුරුදු ගණන් බලාගෙන හිටියා. එයාව සසරින් ගලවන්න සුදුසු මොහොත එනකන්. ඒ වෙන කිසිවක් නෙවෙයි. ඒකට ඒ සුදුසු අවස්ථාව වෙනකල් හැම අවස්ථාවෙමත් පුළුවන් කමක් නැහැ. ඒක ලෞතුරා බුදුරජාන් වහන්සේ දන්නවා. ඉතින් අපි මේ දේවල් බුදුරජාන් වහන්සේ අපට දේශනා කරන නිසා අපිව හදා ගන්න ඕනේ. එතකොට අපේ පින්වත්නි එහෙමනම් මෙන්න මේ ටික මේ දශවිධ අර්පණා කෞසල්‍ය කියන එක අපි අපේ ජීවිතේ හදාගත්තොත් ඔන්න අපට භාවනා දියුණු කරගන්න පුළුවන්. බලන්නකෝ. ඔයාලට භාවනා වැඩෙන්නේ නැත්නම් මෙන්න මෙව ඔයාලා ගාව නැහැ. දැන් මේවා ඉගෙන ගන්න යනකොට බලන්න මේවා නැහැ කියලා තේරෙනවා නම් තේරුම් ගන්න භාවනාව නොවැඩෙන්නේ නැත්නම් ਬਾගෙට වැඩෙන්නේ නැත්නම් බඩගගා වැඩෙන්නේ මෙන්න මේ දේවල් ඔයාලා ගාව නැති නිසා. නිසා මෙවුවා අපේ ජීවිතයට එකතු කරගමු. පළවෙනි එක තමයි වස්තු විසඳ කිරියතාවය. වස්තු විසඳ කිරියතාවය. වස්තු විසඳ කිරියතාවය කියන්නේ අධ්‍යාත්මික බාහිර වස්තු පිරිසිදු කර ගැනීම. මේවා කවුරුවත් නෙමෙයි බුදුරජාන් වහන්සේමයි දේශනා කරන්නේ. යම් විටක ඒ යෝගාවචරයාගේ කෙස් නිය ලොම් දික්ව වැඩි තියෙනවා නම් ශරීරයේ දහ මලින් ගැවසී කියන්නේ දාඩිය මලින් ගැවසී තියෙනවා නම් එවිට අධ්‍යාත්මික වස්තුව අපිරිසිදු වූයේ වෙයි. ඔන්න යම් වෙලාවට ඉවරාවක යෝගාවචරයාගේ නියපොතු වැවිලා කෙස් දික් වෙලා දාඩිය වැගිරිලා ඇඳුම් කිලිටි වෙලා මේ ආදි වශයෙන් ශරීරය අපිරිසිදු වෙලා තියෙනවා අධ්‍යාත්මික වස්තු අපිරිසිදු වුණා කියලා ඒ වෙලාවේ එක හඳුන්වනවා. දැන් මේ අධ්‍යාත්මික වස්තු අපිරිසිදු වෙලා තිබීම භාවනාවට බාධාවක්. හොඳ ඉස්සරහට එක පෙන්නනවා. ඊළඟට යම් විටක සිවුර මෙතනදී වික්ෂුන් වහන්සේලාට දේශනා කරපු දේශනාවක් ඉඳා සිවුර ගැන කියවෙන්නේ ඔයාලට ගලප ගන්න ඇඳුම් කියලා. ගිරුම් කඩට ගියේ නම් ඒ කියන්නේ දිරලා ගිහිල්ලා ඒවා ඉරිලා ගිහිල්ලා නම් සිවුරු. කිලිටි වෙලා නම් ඒ වගේම සිවුර හොදන්න නැතුව දුර්ගන්ධය වහණය වෙනවා නම් සිවුරෙන්. සේනාසනය හසලින් යුක්ත වෙලා නම්, ඒ කියන්නේ වල ගෙවල් දොරවල් අපිරිසිදු නම්, ගලෝ පුරේදී දාපු දාපු තැන්වල නම්, අතුපතු ගාලා නැත්තම් මකුළු දැල් බැඳිලා නම්, ඒ වගේ බාහිර වස්තුවත් අපිරිසිදුයි. මේ කුණු කෙල පෙරාගෙන, දාඩිය පෙරාගෙන මේ දුර්වල වෙච්චි නිකර කැත කුණු ගොඩේ අර එහෙම ඉන්න කෙනෙක් යෝගාවචරයක් නෙවෙයි. සමහර මිනිස්සුන්ගේ මන නැතුව කෙස් රැවුල් වවාගෙන ජීවිතේට සිවුරක් හොදන්න නැතුව අර අර එහෙම ඉන්න අය මේ භාවනා යෝගියෝ කියලා. නෑ මහා කරුණික බුදුරජාන් වහන්සේ එහෙම අපිරිසිදු චරිතයක් නෙවෙයි. දෙවිවරුන්ටත් උන්වහන්සේ ගාවට ලං වෙන්න පුළුවන්. භාවනා කරන යෝගාවචරයට උපස්ථාන කරන්න දෙවිවරුන්ටත් ලං වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එනිසා එයාගේ අධ්‍යාත්මික වස්තු බාහිර වස්තු පිරිසිදුව තියෙන්න ඕනේ. ගහක් යට ඉන්නවා නම් ඒ ගහ යට හොඳට අතු ගාලා කොළ ටික අයින් කරලා ඒ ගහ යට පිරිසිදුව තියාගන්න ඕනේ. දෙවි කෙනෙකුට වුණත් ඒ ගහ ගාවට එන්න පුළුවන් වෙන්න ඕනේ. එතන මල මුත්‍රා දාලා ඊළඟට වළඳන ඉඳුල් ටික දාන ටික වළඳලා ඉඳුල් ටිකක් ගහ මුල මහලලා එතන පණුවක් ගහලා නිලමැස්සොත් ඇවිල්ලා එහෙම ජරා විදිහට ඉන්න කෙනෙක් භාවනා යෝගීෙක් නෙවෙයි. එයා දෙවිවරුන්ට පවා ලං වෙන්න පුළුවන් බ්‍රහ්මයන්ට පවා ලං වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕන නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ වස්තු විසඳ කියන දාය අධ්‍යාත්මික වස්තුවත් බාහිර වස්තුවත් හොඳට පිරිසිදුව තියෙන්න ඕනලු අධ්‍යාත්මික බාහිර වස්තු අපිරිසිදු කල්හි චිත්ත චෛතසික උපන් විට නුවණද අපිරිසිදු වෙනවා. ඔන්න උදාහරණයක් පෙන්නනවා බලන්න ඔබට. පහන් කබල කියන්නේ පහන මැටි පහන කියලා පත්තු කරලා ජරා වෙච්ච පහනකට ජරා තෙල් ටිකක් දාලා අර පිච්චිලා ජරා ජීර්ණ වෙච්ච පරණ පහන් තිරේම දාලා පත්තු කරලා බලන්න ඒ දැල්ල ඊළඟට පහන හොඳට හොදලා පිරිසිදු කරලා අලුත් පහන් තිරයක් දාලා පෙරලා හොඳ අලුත් තෙල් දාලා පහන පත්තු කරලා බලන්න ඔය දැලි දෙකේ කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා. අර පහන් දැල්ල අපිරිසිදුයි. අර පිරිසිදු පහනේ පිරිසිදු පහන් තිරේ පිරිසිදු තෙල් දාලා පත්තු කරපු පහනේ පහන් දැල්ල බොහෝම ප්‍රභාස්වරයි. පවිත්‍රයි. ඉස්සෙල්ලා ප්‍රඥාවයි. එවැනි ප්‍රඥාවක් තියෙන කෙනාට සියුම් වූ සංස්කාර ධර්ම අල්ලන්න පුළුවන්කමක් නැහැ. බලන්නකෝ දැන් මේකේ පැහැදිලිව කියනවා අපිරිසිදු නුවණින් සංස්කාර සම්මර්ෂණය කරන කල්හි සංස්කාරයෝ විභූතව පහළ නොවෙත් විභූතව කියලා කියන්නේ සංස්කාර හොඳට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ පේන්නේ නැහැ අපි භාවනා කරන යෝගාවචර පින්වතුන් දන්නවා හොඳට දාඩිය නැතුව කයේ අර දරත ගතිය නැතුව හොඳට නාලා කියලා සුව පහසු පිරිසිදු වෙලා හොඳ සුව පහසුවෙන් පිරිසිදු තැනක හොඳ සුවඳවත් තැනක ඇවිල්ලා ඊටාම පහසුවෙන් වාඩි වෙලා සංස්කාර සම්මර්ෂණය කරන්න ගත්තාම නැත්නම් සක්මන් කරන්න ගත්තාම හොඳට පස්ස සංස්කාර ප්‍රකට වෙනවා. හොඳට වේදනා සංස්කාර ප්‍රකට වෙනවා. ඒවා උදේ වෙන හැටි, වය වෙන හැටි හොඳට ප්‍රකට වෙනවා. එහෙම ප්‍රකට නොවන බවක් සිතට දැනෙනවා නම් ඒ කියන්නේ මෙන්න මේ වස්තු විඳ කිරියතාවයේ මොකක් හරි අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. ඒ නිසා මේ වස්තු විසඳ කිරියතාවයත් අපි හොඳට සම්පූර්ණ කරගන්න ඕනේ. එතකොට තමයි නුවණ පිරිසිදු වෙන්නේ. එතකොට පැහැදිලිව කියනවා මම මේ කියපු කතාව පිරිසිදු පහන් කබල් පහන් තිර පහන් තෙල් නිසා නැගෙන පහන් සිල්ලේ ආලෝකය පිරිසිදු වෙනවා වාගේ පිරිසිදු නුවණින් සංස්කාර සම්මර්ෂණය කරන කල සංස්කාරය හොඳට සක්සුඩක්සේ හොඳට වැටහෙනවා පහළ වෙනවා సంతානයේ සංස්කාර හොඳට දැනගන්න පුළුවන් වෙන විදිහට ප්‍රකට වෙන විදිහට පහළ වෙනවා කමඨහනක යෙදෙන විටද අභිවෘද්ධියට පැමිණෙන්න පුළුවන්කම ලැබෙනවා. හ්ම්. දැන් එතකොට ඔන්න එක කාරණයක් අපි ඉගෙන ගත්තා දැන්. අපේ භාවනාව නොවැඩෙන්න හේතුවක් වෙයි. අධ්‍යාත්මික බාහිර වස්තු වල තියෙන අපිරිසිදු භාවය. ඒ නිසා දැන් ওই භාවනා කරන තැන එහෙම හොඳට පිරිසිදුව තියාගන්න ඕනේ. ගෙවල් දොරවල් උනත් පිරිසිදුව තියාගන්න ඕනේ. සම්මියා දෘෂ්ටික දෙවියෙක් කෙනෙකුට උනත් ඒ නිවසකට ඇල්ම බැල්මක් දාන්න පුළුවන් වෙන්නේ අපේ පින්වත්නි ගෙවල් දොරවල් පිරිසිදුව තිබ්බොත්. යා ඔය പ്രേතයෝ කුම්භාණ්ඩයෝ ඊළඟට අසුරයෝ ආගේ සත්‍යයට අඳුරයි අපිරිසිදු බවයි තමයි යාළගේ ප්‍රියම වස්තු දෙක. අඳුරයි අපිරිසිදු බවයි. ඔය දෙක එක තැනක මුණ ගැහුනොත් නම් යාළට නිකන් දිව විමනක් පහළ වුණා වගේ. අපිරිසිදු බවයි අඳුරයි කියන දෙක එක තැනක මුණ ගැහුනොත් ඔය අවඩ කැමති പ്രേත භූත ආදීන්ට ඊටාම යෝග්‍ය තැන් එවුවා ඒ නිසා මේ නිවසක් වුණත් පිරිසිදුව තියාගත්තොත් අපට ලොකු යහපතක් වෙනවා අභිවෘද්ධියක් වෙනවා අනිත් එක හොඳට බලන්නකෝ gedara වුණත් අපිරිසිදු වෙලා හැදි වෙලා තියෙන වෙලාවට මනසේ තියෙනවද පොඩි විසඳ බවක් නිකන් මනසේ පිරිසිදු බවක් තැම්පත් බවක් නැහැනේ නේද? අසතුටක් තියෙනවා. නිකන් කලබලකාරී බවක් තියෙනවා. කිසිම සතුටක් නැහැ. ඉතින් මේ මානසික වදයෙන් බේරෙන්න ඔයාලා ටක් ගාලා ආපහු ගෙදර අස්පස් කරලා පිරිසිදු කරලා පිළිවෙලකට තියාගන්න. ඉතින් අපේ පින්වත්නි මේ භාවනාව කියන්නේ එතෙදිනොත් එහාට ගියපු ධර්මතාවයක්නේ. එහෙමනම් ඒකට අනිවාර්යයෙන්ම මේ පිරිසිදු භාවය කියන එක අත්‍යවශ්‍යයි. තව කෙනෙකුට අපේ අපිරිසිදු භාවය නිසා හිංසා පීඩා කරනවා නම් අපට සංසාරේ ඒකේ විපාක ලැබෙනවා අපි කියමු ලස්සනට ඇඳ පැළඳගෙන මිනිස්සු සුව පහසුවෙන් බස් එක්ක යනවා. මිනිස්සෙක් දාඩිය පෙරාගෙන කැතකුණු ගාගෙන ඇඳුම් ඇඳුමක් අර පිරිසිදු බවක් නැතුව ගඳ ගහන්න බස් එකට ගොඩ වෙනවා. දැන් බස් එකට මේ මිනිස්සයා ගොඩ වෙනකොට අර බස් එකේ ඉන්න මිනිස්සු ඔක්කොම අපහසුතාවයටපත් වෙන්නේ නැද්ද? මේ දුගනි. ඇත්තටම අපහසුතාවයටපත් වෙනවා. මට ඔයාලත් ඒ අත්දැකීම විඳලා ඇති. ඉතින් අන්න ඒක දැන දැනම අකුසල් සිතෙන් කළොත්, දැන දැනම කළොත් ඒ වගේ දේවල් සමහර වෙලාවට අපේ පින්වත්නි මේ සංසාර භව ගමනේ අපට කුසල්ම කරන්න පුළුවන්කමක් නැහැ. ඔවැනි අවස්ථා එන්න පුළුවන් අපට හැකියාවක් තියෙද්දිත් පිරිසිදු නොවි අනිත් අය ගැන හිතන්නේ නැතුව අනිත් අයට මෛත්‍රියක් කරුණාවක් නැතුව ඒ වාගේ අපිරිසුදුභාවයෙන් අන් අයට හිංසා පීඩා කළොත් එහි විපාක අපට සංසාරේ විඳින්න වෙනවා. කුණු කඳු යට තමයි ගෙවල් දොරවල් හම්බ වෙන්නේ. ඔය ජීවත් වෙන මිනිස්සු මේ රටවල් වල වුණා සමාල්ලාවට ඒ වගේ ඔය කුණු පිරිසිදු කරන තැන්වල එවැනි තැන්වල කිට්ටුවෙන් දුගද හමන තැන් කිට්ටුවෙන් සමහර වෙලාවට වාසස්ථාන හම්බ වෙනවා. නිතරම දුගද ආග්‍රහණය කරන්න වෙනවා. තේවැනි විපාක ලැබෙන්නේ සංසාරේ අන්නර වගේ අකුසල කරලා. එනිසා ලැබෙනකොට බොහොම පරිස්සමෙන් මහත්යා නෝන දරුව වුණත් එහෙමයි. පිරිසිදු ලස්සනට ඉන්න අය හම්බ වෙන්නේ නැහැ. අපිරිසිදු අය හම්බ වෙන්නේ ජීවිතේ. මොනෝනෙක් ලැබුණත්, මහත්යෙක් ලැබුණත්, දරුවෝ ලැබුණත් ඒ අය නිසා අර සතුටු වෙන්න බෑ. යාලා හරි අපිරිසිදුව ඉන්න බලන්නේ. අපිරිසිදු කෙනාට පිරිසිදු බව දෙන්නත් බෑ. මේ පිරිසිදු බව කියන එක ඇඟේ තියෙන එකක්. සංසාරෙන් එන එකක්. එහෙම මේ පිරිසිදු බව නැති කෙනෙකුට පිරිසිදු බව උගන්වන්නත් හරි අමාරුයි. ඒක අපේ අපේ ඇඟෙන්ම එන්න ඕන එකක් පිරිසිදු බව කියන එක. ඉතින් එහෙම නැති නෝනෙක්, එහෙම නැති මහත්තයෙක්, එහෙම නැති දරුවෝ හම්බුනොත් සෑහෙන හිංසා පීඩා වෙදිනවා. එවැනි දේවල් වෙන්නේ සංසාරේ අර වගේ අකුසල නිසා. ඒ නිසා එවැනි අකුසලත් අපි කරගන්න හොඳ නැහැ ජීවිතේ. ඒ භාවනා යෝගියෙක් කවදාවත් එවැනි අකුසල් කරන්නේ නැහැ. ඊළඟට දෙවෙනි කාරණේ ඉන්ද්‍රිය සමත්ව ප්‍රතිපාදනය. ඉන්ද්‍රිය සමත්ව කියලා කියන්නේ ඔතන ඉන්ද්‍රිය සමභාවයට පත් කර ගැනීම කියන එකයි. මෙන්න මේක ගොඩාක් වැදගත් කාරණයක්. හොඳට අවධානය දීලා ඉගෙන ගන්න මේ ඉන්ද්‍රිය සමභාවයට පත් කරනවා කියන එක භාවනා යෝගියෙක් හොඳට දැනගන්න ඕනේ කාරණාවක් ඈ. අපි වෙනකට මොනවා හරි අහන්න තියෙනද කියපුවාගේ? වස්තු විසද කිරියතාවය ගැන? ඒක තේරුම් ගන්න අමාරු කතාවකුත් නෙවෙයි ඕන කෙනෙකුට තේරෙනවා. ඉගෙන ගන්න එකවත් කරන්න බෑනේ මේ ඒ හොඳට වස්තු විද වස්තු විසඳ කිරියතාවේ නැත්තම් මේ අනුමතරම ඔයාලගේ ජොබ් එකවත් ඔයාලට හරියට කරන්න බෑ ඔෆිස් එක බලන්නකො හැඩි වෙලා නරක් වෙලා ගඳ ගහන තැනක තිබ්බොත් අර හිත එකක කරගෙන කටයුත්ත කරන්න බෑනේ ඒ නිසා භාවනාවක් කරන්න බෑ කියන එක කියනුම කවරේ සද්ධාදී ඉන්ද්‍රියන් සමබවට පැමිණවීම තමයි ඉන්ද්‍රිය සමත්ව ප්‍රතිපාදනය කියලා කියන්නේ. ඉන්ද්‍රිය ධර්ම කීයක් තියෙනවද අපි පින්වතුනි? හ්ම්? හයියෙන් කියත් පහයි. මොනවද? සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම පහ සම කරගන්න ඕනේ කියලා අහලා තියෙනවාද? අහලා තිබ්බට ඔයාලා ඇයි මේ සම කරගන්න ඕනේ කියන එක සමහරට දන්නේ නැහැ. අන්න ඒක අද ඉගෙන ගන්න පුළුවන්. ඇයි මේ ඉන්ද්‍රිය ධර්ම බුදුරජාන් වහන්සේ සම කරගන්න කියලා දේශනා කළේ කියලා. මේ සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ඒවා ජීවිතේට ඕන තමයි. හැබැයි වැඩිපුරත් ඕනේ වැඩිපුර තිබ්බොත් ඒවා නැති කරගන්න ඕන භාවනාවේදී. එහෙම නැති වුණොත් කවදාවත් නිවන් දකින්න බැරි වෙනවා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ නිවන් දකින්න බැරි වුණේ ඇයි? උන්වහන්සේට වීරිය වැඩි හින්දා. නාසයට වීරිය වැඩිකම නිසායි නිවන් දකින්න බැරි වුනේ. රාත්‍රියේ සක්මන් කරනකොට උන්වහන්සේ කල්පනා කළානේ බුදුරජාණන් වහන්සේ මට පිරිනුවම් මංචකයේදී වදාලා කත පුඤ්ඤෝසිතවං ආනන්ද කිප්පං අනාසවා හෝති කියලා. බුදුමුවින් පිරිනුවම් මංචකයේදී වදාලා ආනන්ද ස්වාමීන් වහන්සේට. ආනන්ද නුඹ බොහෝ පිං කරපු කෙනෙක්. කත පුඤ්ඤෝතවං ආනන්ද. නුඹ බොහෝ පිං කරපු කෙනෙක්. තිප්පං අනාසවා හොති ඔබ ඉක්මනටම අනාශ්‍රව වෙනවා. ඒ කියන්නේ ආශ්‍රව නැති වෙනවා. කියන්නේ රහත් වෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙම කියලා තියෙද්දි ඇයි මට මේ තුන් යම් රාත්‍රියක්ම වීරිය කරලා රහත් වෙන්න බැරි වුණේ කියනකොට උන්වහන්සේට තේරුණා මගේ වීරිය වැඩි වුණා. ඇයි ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිකටෙන් අල්ලලා කිව්වා මේ කුමාරයා දන්නේ නැහැ මේ කුමාරයාගේ ධර්ම කියලා. එදා ඉස්සරින් දවසේ නිකටෙන් අල්ලලා ඔක කිව්වේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේගේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ හරි වයසයි. අවුරුදු වර ගාණක් ඒ වෙනකොට. හැබැයි කුමාරයා කියලා කිව්වේ. මේ කුමාරයා දන්නේ නැහැ මේ කුමාරයාගේ තරම කියලා. එහෙමයි කිව්වේ. ධර්මයේ පැහැදිලිව තියෙන එකක් කතාව. එතකොට තමයි ආනන්ද සාංශ කල්පනා කළේ මම මෙච්චර වයසට ගිහින් ඉද්දිත් මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ මට කුමාරවාදයෙන් කියනවා. ඒ කියන්නේ කුමාරයෙක් කියලා කියනවා, පොඩි එකෙක් කියලා කියනවා මට. ඒ කියන්නේ මම මේ තාම සෝවහන් වෙලා ඉන්න නිසා තමයි මට මේ පොඩි එකෙක් කියලා කියන්නේ. හැබැයි මේ පොඩි එකා පොඩි වුණාට මේ පොඩි එකා මේ පොඩි එකාගේ තරම දන්නේ නැහැ කියලා තමයි මේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ ආනන්ද සාංශයට එදා දේශනා කළේ. එතනින් තමයි ආනන්ද සාංශේ සංවේගය පහළ වෙලා අද කොහොම හරි රහත් වෙනවා කියලා එදා රෑ වීරිය කළේ. එතනින් තමයි උන්වහන්සේට වීරිය බලවත් උනේ. ඉතින් ආන්නේ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කල්පනා කළා මගේ වීරිය බලවත් නිසා අනිත් ඉන්ද්‍රිය ධර්ම දුබල වුණා. ඒ නිසා මං වීරිය පොඩ්ඩක් ලිහිල් කරන්න ඕනේ කියලා තමයි ගිහිලා ඇඳේ සැතපෙන්න හැදුවේ. එතකොටනේ හතරිරියවෙන් තොරව රහත් උනේ. ඉතින් අනිත් එක උන්වහන්සේ මං අපි ගිය සතියේ ඉගෙන ගත්තා උන්වහන්සේ මේ හිතගෙන භාවනා කළත් ඉඳගෙන භාවනා කළත් සැතපීලා භාවනා කළත් ඒ හතර ඉරියව්වෙම උන්වහන්සේට නිවන් දකින්න පුළුවන්කමක් නැහැ. උන්වහන්සේ නිවන් දකින්න එකම ඉරියව්ව සතර ඉරියව්වෙන් තොර ඉරියව්වකින්. ඒ වගේ අපි අපිටත් නිවන් දකින්න ඉරියව්වක් තියෙන ඉරියව්වට කර්මානුරූපීව අපි ඒ ශනේදී පමුණවනවා. එතකොට අපි පින්වත්නි මම මේ කතාව දේශනා කළේ මේ වීරියාදි ධර්ම අපි වඩන්න ඕන වුණත් මෙවුවා අධිකව වැඩිම අනිත් ධර්ම අඩුවෙන් වැඩිම අපේ භාවනා ජීවණයට බාධාවක් වෙන බව. සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේ අහලා තියෙනවානේ සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේ. අර පතුලේ ලොම් පව ඇවිල්ලා තිබ්බේ. ඒ ස්වාමීන් වහන්සේ දිහි කාලේ වීණාව වයන්න අති දක්ෂයෙක්. ඉතින් සක්මන ඌරෙක් කපපු තැනක් වාගේ. ලේ ගොඩ යටිපතුල් පැලිලා ලේ එනවා. සාහස ලේ ගොඩේ සක්මන් කරනවා. ඒ තරම් වීරිය. බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩලා අර වීණාවක උපමාවක් දේශනා කළා. තත වැඩිපුර හිර කෙරුවත් තත බුරුල් කළත් ලස්සන මිහිරි හඬක් එන්නේ නැහැ වීරිය වැඩි වුණත් වීරිය අඩු වුණත් මේ ධර්මය අවබෝධ කරගන්න බෑ නිසා වීරිය සමව පවත්වන්න කියලා. ඒ වෙලාවේ තමයි උන්වහන්සේත් සංසාරයෙන් ගැලවුණේ. අපේ පින්වත්නි ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්ම පහ සම කරගන්න හැටි යෝගාවචරයේ ඉගෙන ගන්න ඕනේ. ඒයි කියලාත් ඉගෙන ගන්න ඕනේ. සද්දින්ද්‍රිය බලවත්ව සිසු ඉන්ද්‍රිය දුබල වුණේ නම් විරිය ඉන්ද්‍රියෙන් ප්‍රග්‍රහ කෘත්‍ය ඔන්න දැන් මේක හරි වටිනවා. විරිය ඉන්ද්‍රියෙන් කරන ප්‍රග්‍රහ කෘත්‍යයත් සද්දින්ද්‍රියෙන් කරන උප ဋ ාන සතින්ද්‍රියෙන් කරන උප ဋ ාන කෘත්‍යයත් සමාධි ඉන්ද්‍රියෙන් කරන අවික්ෂේප කෘත්‍යයත් පඤ්ඤේන්ද්‍රියෙන් කරන දර්ශන කෘත්‍යයත් කළ හැකි නොවේ. දැන් මේ ඉන්ද්‍රිය ධර්ම පහෙන් කරන කෘත්‍ය අපි හරියටම තේරුම් ගන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්ම පහෙන් භාවනාවේදී අපට කරන කෘත්‍ය අපි හරියටම තේරුම් ගන්න ඕනේ. පළවෙනි එක සද්ධා ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රියෙන් කරන්නේ අදිමෝක්ෂ කෘත්‍ය. අදිමෝක්ෂ කියන කෘත්‍ය. අපේ පින්වත්නි සද්ධාව එකක් සද්ධාවෙන් කරන කෘත්‍ය එකක්. මෙන්න මෙතන තේරුම් ගන්න ඕනේ හොඳට. අපි සද්ධාව කියලා කියන්නේ මොකද්ද? සද්ධාව තේරුම් ගන්න ඕනේ සද්ධාව භාවනාවට මොකද කරන්න කියලා දැනගන්න ඕනේ. තේරුණාද? දැන් චන්ද්‍ර කුමාර මහත්තයා කියන්නේ කෙනෙක් එයා කරන කෘත්‍ය තව එකක්. එතකොට එයා කවුද කියලා දැනගන්නත් ඕනේ. එයා කරන වැඩේ මොකද්ද, කෘත්‍ය මොකද්ද කියලා වෙනම දැනගන්න ඕනේ. එතකොට එයා හිතියට වැඩක් නැහැ. එයාගෙන් වෙන කෘත්‍ය වෙන්නේ නැත්තම්. තේරුණාද? ඒ වාගේ සද්ධාව තිබ්බට වැඩක් නැහැ. සද්ධාවෙන් භාවනාවට විය යුතු කෘත්‍ය සිදු වෙන්නේ නැත්තම්. අනේ වාගේ මේ සද්ධාව දැනගන්නත් ඕනේ සද්ධාවෙන් භාවනාවට වෙන අදිමෝක්ෂ කෘත්‍ය රහත් වෙන්න සද්ධාව කොහොමද උපකාර වෙන්නේ කියන එක තමයි අපි දැනගන්නත් ඕනේ. ඒක තමයි අදිමෝක්ෂ කෘත්‍යයෙන් තමයි සද්ධාව රහත් බවට උපකාර කරන්නේ. ඉතල සද්ධාව කියලා කියන්නේ මොකක්ද? මම පැහැදිලිව දැනගන්න ඕනේ භාවනා කරනවා නම්. සද්ධාව කියලා කියන්නේ මල හැමෝම දන්නා සද්ධාව. සද්ධාවෙන් ඉන්නනේ අද ඇවිල්ලා වාඩි වුණෙත්. බුදුරජාන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, මහා සංඝරත්නය ගැන තියෙන විශ්වාසය. පිළිගැනීම, ඇදහිීම. ඒක තමයි සද්ධාව කියලා කියන්නේ. සද්ධාව කියලා කියන්නේ විශ්වාසය කියන එක විශේෂයෙන්. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධයි කියලා සැකයක් නැහැ. ධර්ම රත්නය ස්වක්ඛාතයි කියලා සැකයක් නැහැ. සංඝයා සුපටිපන්නයි කියලා සැකයක් නෑ. ඒක තමයි සද්ධාව කියලා කියන්නේ. ඒ ගැන සැක තියෙනවා නම් සද්ධාවේ හරියට පිළිටලා නෑ කියන එකයි කියන්නේ. හ්ම්. ඒ නිසා මේ ඔය තුන් තැන විතරක් නෙමෙයි. ඔය තුන් තැනත් එක්කම සම්මා දිට්ඨිය හරියට තියෙන්න ඕනේ. ඒක තමයි ඇත්තටම සද්ධාව. ඒ කියන්නේ කර්ම කර්මඵල විශ්වාස කරන්න ඕනේ. ඊළඟට මාර්ගය විශ්වාස කරන්න ඕනේ. ඵලය විශ්වාස කරන්න, චතුරාර්ය සත්‍ය විශ්වාස කරන්න ඕනේ. පටිච්චසමුප්පාදය පිළිගන්න ඕනේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ කාරණා පිළිගන්න ඕනේ. විශ්වාස කරන්න ඕනේ, අදහන්න ඕනේ. ඒක තමයි සද්ධාව කියලා කියන්නේ. ඒ සද්ධාව ස්ථීර භාවයටපත් වෙන්නේ ටික ටික භාවනා කරනකොට. එතකොට අපි මේ මල් පහන් පූජා කරන්නේ, බුද්ධ වන්දනා කරන්නේ, මේ හැමදේම කරන්නේ අපේ පින්වත්නි මේ සද්ධාව අපේ సంతානේ හදාගන්න. සද්ධාව බලවත්ව නැත්තම් සද්ධාවෙන් කරන වැඩේ වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ නිසා සද්ධාව කියන එක අපි ගාව තියෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේට අපි මේ පුද පූජා පවත්වනවානේ. අපේ පින්වත්තුන් හැමෝම සමහර වෙලාවට මේ ගැන කිසි සැකයක් නැහැ. බුදුරජාණන් වහන්සේට පුද පූජා පවත්වනකොට බුදුරජාණන් වහන්සේට කරන පුද පූජාවෝ ඒ කාන්තයෙන් පූජා වෙනවා කියන කාරණේ දන්නවද හැමෝම දැන් බුදු පිළිමයක් ගාව වේවා චෛත්‍යයක් ගාව වේවා බෝධියක් ගාව වේවා මේ තුන් තැනනේ තියෙන්නේ එතකොට මේ ත්‍රිවිධ චෛත්‍යයේ අභිභව යම්කිසි පූජාවක් කරනකොට ඒ පූජාව බුදුරජාණන් වහන්සේට ඒ කාන්තේම පූජා වෙනවා කියන කාරණේ අපි ගාව තියෙන්න ඕනේ. සමහර මිනිස්සු ඔය එක එක වැරදි දේවල් කියන්නේ මේවා දන්නේ නැති හින්දා. එයාලගේ නොදන්නාකම ඒකට කියන්නේ. අපේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේක මම නිතර අපේ පින්වතුන්ට කියන එකක්. ලෞතුරා බුදවරු කියලා කියන්නේ මේ සාමාන්‍ය උතුමන් වහන්සේලා නෙවෙයි. උන්වහන්සේලා ලෝකෙට පහළ වෙන්නේ අතීත අනාගත වර්තමාන කියන තුන් කල්ම සක්සුදක්සේ නිර්වශේෂයෙන්ම අවබෝධ කරලා තුන් කාලයේ සකල ධර්මයෝ ਸਰව ප්‍රකාරයෙන් අවබෝධ කරලා ලෞතුරා බුදු වෙන්නේ. උන්වහන්සේට වැහිච්ච තැනක් උන්වහන්සේට ප්‍රකට නොවිච්ච තැනක් මේ විශ්වයේවත් තුන් කාලයේවත් ඇත්තේ නැහැ. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය කියලා එකක් තියෙනවා. මෙතෙන්ට මේක ගොඩක් වැදගත් මේ සද්ධා ඉන්ද්‍රිය හදාගන්න. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය කියලා එකක් තියෙනවා. ඒ බුද්ධ කෘත්‍යයට අයිති අතීතයේ ලෞතර සම්මා සම්බුදුවරුන්ගේ ශාසනවල දම්පින්කම් කරලා මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු තියුණු කරගෙන ආපු අයට ඉන්ද්‍රිය සමත්වය පිණිස කමඨහනක් ධර්ම දේශනාවක් කියන්නේ කමඨහනක් සතරපද ගාතාවක් කියන්නේ කමඨහනක් කමඨහනක් පෙන්නලා ඒ අයගේ ඉන්ද්‍රිය සම කරලා එයාලව සසරින් ගලවන්නත් ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙච්චි නැති සත්වයෝ සංසාරේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගත්තේ නැති අඩුපහඩුකම් තියෙන සත්වයෝන්ගේ ඉන්ද්‍රිය ධර්ම දියුණු තියුණු කරලා තියන්නත් ලෞතුරා බුදුවරුන්ගේ ප්‍රධාන කෘත්‍ය දෙක මතකනේ නේද බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන කෘත්‍ය මොකද්ද මේ ඉන්ද්‍රිය කතාවට අදාළ හින්දා මම මේ කියන්නේ අපේ පින්වත්නි මේ අතීතයේ බුද්ධ ශාසනවල සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය දන් දීලා, සිල් අරගෙන, භාවනා කරලා, සංඝ උපස්ථාන කරලා, බුද්ධ උපස්ථාන කරලා, සමත විපස්සනා භාවනා වඩලා මේ සද්ධාව, සතිය, ප්‍රඥාව, සමාධිය, වීරිය මේවා හොඳට දියුණු තියුණු කරගෙන වඩාගෙන ආපු මුදින්ද්‍රිය වූ සත්වයෝ මෘදු ඉන්ද්‍රිය ඇති සත්වයෝ තිකින්ද්‍රිය සත්වයෝ සූක්ෂම ඉන්ද්‍රිය ඇති සත්වයොන්ට පුංචි කමඨහනක් දේශනා කළ සසරින් ගලවන එක බුදුරජාණන් වහන්සේගේ පළවෙනි කෘත්‍යය. ලෞතර බුදුවරු පහළ වෙන්නේ පළවෙනි කෘත්‍යය. දෙවෙනි කෘත්‍යය තමයි එහෙම ඉන්ද්‍රිය දියුණු වෙච්ච නැති සත්වයොත් ඉන්නවා. ඒ අයගේ ඉන්ද්‍රිය දියුණු කරලා දෙන එක බුදුරජාණන් වහන්සේගේ දෙවෙනි කෘත්‍යය. බුදුවරු මේ නිවන් දකින්න පින් නැති අයට හේතු සම්පත් හදනවා කියලා කියන්නේ මේ මේකට. අහලා තියෙනවානේ බුදුවරු නිවන් දකින්න හේතු සම්පත් තියෙන සත්වයෝ නිවන් දක්වලා හේතු සම්පත් නැති සත්වයෝ අනාගත බුදු සසුනට සසරින් ගැලවෙන්න හේතු සම්පත් හදලා තියෙනවා. ඒක බුදුවරුන්ගේ කෘත්‍යයක්. කෘත්‍ය දෙක. එතකොට මේ හේතු සම්පත් හදනවා කියලා කියන්නේ හේතු සම්පත් තියනවා කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය ධර්මවල ඇති නැති බවයි. දැන් අපි බණටත් නිතරම කියනවානේ සංසාර පිරූ පාරමී ඇති හේතු සම්පත් ඇති කියලා කියනවා නිතරම. ඔය හේතු සම්පත් කියන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ගැන. ඉන්ද්‍රිය ධර්ම ඇති නැති බව, වැඩුණු නොවැඩුණු බව තමයි හේතු සම්පත් කියලා ප්‍රධාන වශයෙන් හඳුන්වන්නේ. එතකොට ලෞතර සම්මා සම්බුදවරු අපේ පින්වත්නි දැන් ඔය අනාගතේ අතීතේ ලෝකේ පහළ වුණු සත්වයෝ තමන් වහන්සේ වෙනුවෙන් කරපු යම් ආමිෂ ප්‍රතිපත්ති පූජා තියෙනවා නම් එවුවා ඒ බුදුරජාණන් වහන්සේලා ජීවමාන කාලේ බුදු ඇසින් දැකලා පිළිගන්නවා මේ කාරණේ හොඳට ඔලුවට දාගන්න මේක ඇහුවට වැඩක් නැහැ විශ්වාස කරන්න වෙනවා ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැහැදිලිව සඳහන් වෙනවා මේ ਸਰුවක්ඥ බුදවරු අතීතයේ තමන් වහන්සේ වෙනුවෙන් කරපු ආමිස ප්‍රතිපත්ති පූජාව ඒ සියල්ල උන්වහන්සේ බුදු වෙන ඇසිල්ලෙහි බලලා පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සියල්ල පිළිගන්නවා තමයි. තමන් වහන්සේ. ඒ කිව්වේ මොකක්ද? ඔය කකුසඳ කොණාගමන කාශ්‍යප බුදුවරුන්ගේ ශාසනවල අපේ ගෞතම බුදුරජාන් වහන්සේට ශ්‍රාවකයෝ ආමිස ප්‍රතිපatti පූජා කරලා තියෙනවා. දැන් අපිත් කරන්නේ සමහරට අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාන් වහන්සේට වන්දනමාන කරනවා පුද පූජා පවත්වනවා මේ වාගේ අතීතයේ බුද්ධ ශාසනවල අපේ ගෞතම බුදුරජාන් වහන්සේටත් පුද පූජා ප්‍රතිපත්ති ආමිස පූජා සිදු වුණා ශ්‍රාවකයන්. අන්න ඒවා බුදුණු ඇසිල්ලෙම උන්වහන්සේ බලනවා. බුදුහුණු ඇසිල්ලේ ලෝකය බලනකොට උන්වහන්සේ සියල්ල බලලා ඒ ශ්‍රාවකයෝ කෙරෙහි අනුකම්පාවෙන් ඒ සියල්ල පිළි අරගෙන බලනවා මා උදෙසා පූජා කරපු ඇත්තෝ සසරින් ගැලවිලාද සසරේ ඉන්නවද කියන එකත් දන්නවද මේක අපිට හරි වැදගත් තැනක් අපේ ජීවිතවලටත් බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙලා උන්වහන්සේලාගේ මහා කරුණාවෙදී ලෝකෙට පහළ වෙලා අතීතයේ තමන් වහන්සේ වෙනුවෙන් කරපු පුද පූජාව බලලා ඒවා පිළි අරගෙන ඒ ශනේදිම උන්වහන්සේලා බලනවා ඒ මා වෙනුවෙන් පුද පූජා පවත්වපු අය ඒ ඒ බුදු සසුන් වල සසරින් ගැලවිලාද එහෙම නැත්නම් මේ සංසාරේ කොතනක හරි තැනක ඉන්නවද කියලා. එහෙනම් බලනකොට පේනවා සමහර අය අපායවල වල. සමහර අය දිව්‍ය ලෝකවල, සමහර අය බ්‍රහ්ම ලෝකවල, සමහර අය පිටසක්වල වල. ඉන්නවා උන්වහන්සේට පේනවා. හැබැයි බුදු ඇසට පේනවා. තමන් වහන්සේ වෙනුවෙන් ආමිස ප්‍රතිපත්ති පූජා කරපු අය බව. ඉන් අනතුරු වහන්සේ ඒ අයට පිහිට වෙන්න අදිෂ්ඨාන කරගන්නවා. ඇයි ඒ අය තමන් වහන්සේ වෙනුවෙන් බොහෝ කාලයක් අතීතයේ පටන්ම තමන් වහන්සේ වෙනුවෙන්ම දම්පින්කම් කරගෙන පාරමිතා පුරාගෙන ආමිස ප්‍රතිපatti පින්කම් කරගෙන ආපු අය. ඉතින් උන්වහන්සේ බලන අය සසරින් ගලවන්න පුළුවන් ද කියන එක. මහා කරුණිකයිනේ බුදුවරු. ආ ඒ බුදුරයන් වහන්සේගේ ශාසනයනේ පින්කලේ මම මොකටද සසරින් ගලවන්නේ කියලා ලෞතුරා බුදුවරුන්ට හිතෙන්නේ. එහෙම හිතෙන්නේ අපිට. අර ස්වාමීන් වහන්සේගේ දායකයෝනේ අපි මොකද ඒ දායකයෝන්ට බණ කියන්නේ කියලා හිතෙන්නේ අපිට. ඔයාලට එහෙම හිතෙන්නේ. අපිට එහෙම හිතෙන්නේ. බුදුවරුන්ට එහෙම හිතෙන්නේ නැහැ. උන්වහන්සේ බලනවා අන්තිම දශමයක් හරි තියනවාද මේ සත්වයාව සසරින් ගලවන්න පුළුවන් අවස්ථාවක් පුංචිම හරි අවස්ථාවක් තියනවාද කියලා බලනවා ඒ පුංචිම හරි අවස්ථාවක් තියෙනවා නම් උන්වහන්සේලා ඕනම කැපකිරීමක් කරලා ඒ සත්වයාව සංසාරෙන් ගලවනවාමයි අර එක ගොවියෙක් ගලවන්න තුන් මාසයක් වැඩියනේ කුඹරට ඇයි මේ බලන්නකො මහා කරුණා එක මේ මේ ගොවි මහත්තයෙන් ගලවන්න තුන් මාසයක් කුඹරට වැඩියා. ඒ මහා කරුණාව. ඒ වාගේ අපිව සසරින් ගලවන්න උන්වහන්සේ උත්සාහවත් වෙනවා. අපේ පින්වත්නි එතකොට මේ අතීතයේ ලෞතුරා බුදවරු වෙනුවෙන් කරපු ඒ හැම පූජාවක්ම උන්වහන්සේ දකිනවා. දැකලා ඒව පිළිගන්නවා. එතකොට දැන් මට කියන්න අනාගතයේ ලෝකේ පහළ වෙන බුදු කෙනෙක් උදෙසා අපි යම් පූජාවක් කළොත් ඒක අපත යනවද? අපත යනවද? නැහැ. අපට යන්නේ නැති කාරණා දෙකක් ඉඳා. එකක් උන්වහන්සේ පිළිගන්නවා ඒක. බුදුහුණු ඇසිල්ලෙම අපි ගැන අනුකම්පාවෙන් ඒක පිළිගන්නවා. ඉවසාව දාරනවා. ඒ නිසා සැකයක් පියාගන්න එපා උන්වහන්සේ පිළිගන්නවද නැද්ද කියලා. දෙවෙනි කාරණේ තමයි ඔය මම දැන් කියපු කතාව. අපි සංසාරේ කොතනක හරි හිටියොත් ඒ බුදුවරු බලනවා අපිව සසරින් ගලව ගන්න පුංචි හරි අවස්ථාවක් තියෙනවද කියලා. අපේ පින්වත්නි සතර අපායක හිටියත් උන්වහන්සේ අපව බේර ගන්නවා. ගන්ධ කුටියේ ඉඳලා එවනවා රැස් ධාරාවක් අවීච මහ නරකයටම. අර සත්වයා සංසාරේ ගෞතම බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන දම්පින්කම් කරපු සංසාර පුරුද්දක් තියෙනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ රූපය දකිනකොටම බුදුරැස් මාලාවක් දකිනකොටම පුංචි රැස් කදම්බයක් දකිනකොටම සංසාරේ කරපු පින මතක් වෙනවා. අවීචයේ ගිනිදැල් අතර හිටියත්. කුසල් හිතින් අපායේ ඉන්න බෑ. ෂණිකෙන් අපායෙන් චුත වෙනවා. අපායෙන් මිදිලා එක්ක කොතනක හරි සුගති ලෝකෙක එතකොට උපදිනයි. බුදුගුණ අරමුණු කරගන්නේ දැන් අපායෙන් මැරෙන්නේ. ඒ නිසා ආය අපායක උපදින්නේ නැහැ. ඇවිල්ලා සුගතියක උපදින්නේ. මනුස්ස ලෝකෙක ඉපදුනොත් එයා ඉතින් වැඩි වියටපත් වෙලා ධර්මය අවබෝධ කරගන්න සුදුසු කාලෙන කල් උන්වහන්සේ බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා සුදුසු කාලෙදි ගිහිල්ලා එයාව සංසාරයෙන් ගලව ගන්නවා. එතකොට සුගතියක හිටියොත් ගලව ගන්නවා කියන කතාව ගැන කියනුම කිම. පිටසක්වලක ඉපදලා හිටියොත් ඔය දීඝනිකාය සූත්‍රයේ තියෙන පිටසක්වලක ඉපදලා හිටියොත් මහා කරුණික ආනන් වහන්සේ ඒ සක්වලවල වලට වඩිනවලු. වැඩලා ඒ සත්වයන්ගේ සිත් පහදවනවා. බුදුවරු දකින්න යායට පින් නැහැ. හැබැයි ඒ අය ලස්සන පුරුෂයෙක්ව දකිනවා. එයාලගේ එයාලා දකින එයාලා සිත පහදවන ලස්සන රූපයක් ඒ අය දකිනවා. දැකලා සිත පහදවනවා. ලස්සන ආලෝක බුදු රැස් යවනවා. ඒවා දැකලා සිත පහදවනවා. පහදවල ඒ අය පිට සක්වලවල් වලින් මැරිලා ඇවිල්ලා මේ සසරින් ගැලවෙන්න පුළුවන් තැන්වල ඇවිල්ලා උපදිනවා. ඉපදුනහම උන්වහන්සේ පිහිට වෙනවා. පිටසක්වලක වුණත් දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයක හිටියොත් උන්වහන්සේ ධර්ම දේශනා කළා ඒ වෙලෙම ගලවනවා සංසාරේ. දසදහසක් සක්වල කෙන ලක්ෂයක් සක්වල ඇතුළේ හිටිනු. එහෙමනම් අපේ පින්වත්නි අතීතයේ අනාගත බුදු කෙනෙක් උදෙසා කරන පූජාවක් ආමිසද ප්‍රතිපත්තිද ඒක අපතයක් නැහැ කියලා තේරෙනවනේ. ඊළඟට අතීතයේ ලෝකේ පහළ වුණු බුදවරු අතීතයේ ලෝකේ පහළ වුණු බුදවරු උදෙසා අපි කරන පූජා අපත යනවාද? එහෙමනම් බුදුරජාණන් වහන්සේලා මේ අති අනාගතය විතරක් නෙවෙයි අතීතයත් බලනවා. අතීතය විතරක් නෙවෙයි අනාගතයත් බලනවා. උන්වහන්සේලා බලනවා අනාගත බුද්ධ ශාසනවල මං උදෙසා කරන යම්කිසි ආමිෂ ප්‍රතිපත්ති පූජාවක් තියෙනවද කියලා. බලලා ඒ හැම පූජාවක්මත් අනේ උන්වහන්සේ පිළිගන්නවා. මහා කරුණාවයිනේ. මේ මහා කරුණාව සුළු කොට හිතන්න එපා. ඒක ਸਰවඥතා ඥානයක් එක්ක බැඳුණු මහා කරුණාවක්. සියල්ල දැකලයි උන්වහන්සේ කරුණා කරන්නේ. අපි දන්නේ නැහැනේ සියල්ල. අපි දන්නේ පේන ටික විතරනේ. හැබැයි උන්වහන්සේ සියල්ලම දන්නවා. එහෙම දැකලයි උන්වහන්සේ කරුණා කරන්නේ. එනිසා ඔය අනාගතයේ උන්වහන්සේ උදෙසා කරන හැම පූජාවක්මත් ඒ බුදවරු දැකලා ඉවසනවා. එහෙමනම් අපි අද අටවිසි බුදුවරුන්ට විපස්සී සිකී වෙස්සබෝ කකුසඳ කෝණාගමන බුදුවරුන්ට අද අටවිසි බුද්ධ පූජා තියෙනවානේ සත්බුදු පූජා තියෙනවානේ ඒ බුදුවරු සිහිපත් කරලා ඒ හැම බුදු කෙනෙක්ම අපේ අපිව දැකලා තියෙනවා අපි පින්වත්නි අනාගතයේ ගෞතම සාසන කාලේ ශ්‍රාවකයෝ මං උදෙසා මෙන්න මේ මේ ශ්‍රාවකයෝ මෙහෙම මෙහෙම පුද පූජා පවත්වනවා කියලා හැම එකක්ම බුදු ඇසින් දැකලා ඒ බුදවරු අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ හැම පූජාවක්ම පිළිඅරගෙන තියෙනවා. එහෙනම් ඒ අතීත බුදවරුන්ට කරන පූජා අපත යනවද? නැහැ. අපත යන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේත් ඔහොම අතීතයේ ලෝකේ පහළ වෙන අනාගතයේ ලෝකේ පහළ වෙන බුදුවරුන්ගේ ශාසනවල ශ්‍රාවකයන්ටත් පිහිට වුණා නම් ඒ පූජා පිළිගත්තා නම් තමන් වහන්සේගේ ශාසනයේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ පුද පූජා පිළිනොගේ නේද නෑනේ එහෙනම් අපි මේ බෝධියක් චෛත්‍යයක් බුදු පිළිමයක් ගාව බුදුරජාණන් වහන්සේට කරන හැම පූජාවක්ම උන්වහන්සේ බුදු ඇසින් බලලා ජීවමාන කාලේ පිළි අරගෙන තියෙනවා බුදුරජාණන් වහන්සේ පිළිගත්තු පූජාවක් තමයි වැලැක්කුවත් වළක්වන්නේ. බුදුරජාණන් වහන්සේගේ අපි හැටි චතුන්නම් පච්චයානම් කියන තැනටයි ඔයාලා අන්තරාය කරන්නේ. කෙරණ කෙනෙක් මම මේ කියන්නේ. මතක තියාගන්න. ජීවමාන බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අපට නෙමේ අවුරුදු 1000 2000 මහ කාලයක් වෙන්නේ අනන්ත වූ සංසාරයක් අනන්ත වූ අනාගතයක් දකින ලෞතුරා බුදු කෙනෙකුට මේ අවුරුදු 1000 2000 කියන එක මේ චිත්තක්ෂණයකටත් වඩා අඩු පුංචි කාලයක්. දන්නවද? දැන් අපේ මෑණියන්ට අපේ මහත්තයාට කවුරු හරි ගෙනල්ලා තෑග්ගක් දෙනවා කියලා හිතන්නකෝ. දැන් ඔන්න දැන් ළඟට එනවා තෑග්ග අරගෙන. දැන් මට පූජාවක් කරන්න ළඟට එනවා. එනකොටම දැන් මම දකිනවා මේක මට පූජා කරන්න කියලා. තාම පූජා කරලා නැහැනේ. මට පූජා කරන්න කියලා දකිනවා තේරෙනවා හිතෙනවා මම ඉතින් ඒ වෙලාවෙම අතනින් තියෙන ටිකේදිම මෙහෙම අත තියෙන චුට්ටි කාලය ඇතුළත සුවපත් වේවා කියලා ඒක පිළිගන්නවා සමහරට එයා මේසෙ උඩ තිබ්බා මම තාම අත තියලක් නැහැ නමුත් මම ඒක පිළිගන්නවා එතන තප්පර දෙක තුනක පහුවීමක් නේ තියෙන්නේ ඔය තප්පර දෙක තුනක පහුවීම වුණා කියලා මට පූජා වෙන්නේ නැද්ද ඔක පූජා වෙන්නේ නැද්ද පූජා වෙනවනේ තප්පර දෙක තුනක පහුවෙම එයා පූජා කරන එකයි මම පිළිගන්න එකයි එකවරක වෙන්නේ නැහනේ. ධර්මයේ දන්න පින්වතුන් දන්නවා. එයා පූජා කරන ක්‍රියාව අනිත්‍ය වෙලා අතීතයට එකතු වුණාට පස්සේ තමයි මම පිළිගැනීමේ ඉවසීමේ ත්‍රිත්තික පහළ වෙන්නේ. ඒ ටික පහළ වෙන්නේ අනාගතයේදී. තප්පර ගානක පහුවීමක් තියෙනවා. එහෙමනම් අපේ පින්වත්නි මේ පූජාත් ඔක්කොම පූජා නොවෙන්න ඕනේ. ඔයාලා අපට ගෙනල්ලා පූජා කරන හැම පූජාවක්ම අපත යන්න ඕනේ. පූජා නොවෙන්න ඕනේ. එනිසා ඔය තප්පර ගානයි අවුරුදු 2000 ගානයි කියන්නේ එක හා සමාන කාලයක්මයි. තප්පර දෙකක්ද තප්පර පහක්ද තප්පර දෙකක්ද අවුරුදු පහක්ද කියන එක නෙවෙයි අදාළ වෙන්නේ. යම්කිසි පසුබිමක් තියෙනවමයි. අපේ පින්වත්නි ඔයාලා මේ බුදුරජාණන් වහන්සේට මෙහෙම ගිලම්පස වීදුරු අරගෙන එනකොටම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ අපේ දැන් මේ උපාසක මහත්තයා මේ කුමාර මහත්තයා දීපාල් මහත්තයල මේ කට්ටිය දැන් මේ පූජා අරන් එනකොට බුදුරජාණන් වහන්සේ මේ ජීවමාන කාලෙම තප්පර කීපයක් පහුවෙලා අපි දකිනවා වාගේ උන්වහන්සේ බුද්ධ ආසනේ වැඩ ඉඳගෙන මෙවුවා දැක්කා ජීවමාන කාලේ. මේව අරන් එන හැටි දැක්කා. අතීතේ බලනකොට පෙන්නනවා මේ පිට්ටනියක ඉඳගෙන අර තලයක ඉඳගෙන මුකුත් වස්තු නැති තලයක ඉඳගෙන ඒ තලයේ සිදුවෙන දේවල් බලන්නේ යම්සේද එසේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ උදෙසා ඒ පූජා උස්සගෙන එන හැටි දැක්කයි කියලා. ඔක ලස්සනට පෙන්නනවා අර ප්‍රාසාදයකට නැගලා ඒ ප්‍රාසාදයට උඩට වෙලා ඉඳලා බලන මිනිස්සුන් එහාට යන අය මෙහාට යන අය යම්සේද පේන්නේ. හතරමන් සංදියක ඉන්න කෙනෙකුට ඒ හතරමන් හන්දිය පහු කරගෙන එහාට මෙහාට ඒ හතරමන් හන්දියේ හතර පැත්තෙන් මෙතෙන්ට එන අය යම්සේද පේන්නේ. එසේම ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මහා කරුණිකයන් වහන්සේට මේ දසදහසක් සක්වල ලෝකවල දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල මනුස්ස ලෝකවල අතීත මේ මේ සත්වයෝ මේ මේ එක එක අවුරුද්ද එක එක කාලවල මෙහෙම පුද පූජා අරගෙන එන හැටි උන්වහන්සේට පෙවුනලු. නාසික බුදු ඇසට අනාගතං සේ ඥාණයට. එතකොට මම මෙහෙම පූජාව අරගෙන එනවා හොඳට මතක තියාගන්න. නාසයට පෙනුණු හැටි. මෙහෙම දැන් මේ විනාඩියේ ඉස්සරහින් එන මහත්තයා මට පිරිකර පූජා කරනවා. දැන් මට පේනවා ඊළඟ අම්මා පිටිපස්සේ අම්මලා 10ක් විතර පොලිමට එනවා පූජාව කරන්න. බුදුරජාණන් වහන්සේටත් මෙහෙම පේන්නේ අනාගතේ බලනකොට. එනවා පොලිමට පූජා කරන්න. එනකොට මට මේ පූජාව අම්මගේ මම පූජාව සෝපත් වේවා කියලා පිළිගන්නවා. දැන් මම දන්නවා අර අම්මලා ඔක්කොම එන්නේ මට පූජාව කරන්නයි කියලා. එතකොට දෙවෙනි අම්මත් ඇවිල්ලා පූජා කරනකොට අපේ මේක මහත්තයෙන් ගිහිලා ආ හයි පයි පවයි සාංශයට ඔච්චර වැඩක් නැහනේ මේ ඕක අරන් යන්න ඕක මොකටද ඔය අර වෙන මිනිස්සුෙකුට දෙන්න ඕක ගිහිලා කියලා අර පූජා එනකොට ඒක වලක් කළා වෙන කෙනෙකුට අරන් යනවා පොලිමේ එනකොට අන්න ඒ සිද්ධියමයි වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට අද කෙනෙක් අරගෙන යන පූජාවක් කරන්න යන පූජාවක් වලක් කරනවා කියලා කියන්නේ ඒක උන්වහන්සේට දෙන්න නැතුව උන්වහන්සේගෙන් උදුරලා වෙන කෙනෙකුට දෙනවා කියලා කියන්නේ. මේක ලස්සනට හදවතේ ඇඳලා බලාගන්න චිත්‍රය. මේ මහා කාරුණික බුදුරජාන් වහන්සේගේ දිවසට අපේ මහත්තයා එකට කියනවා දිවස අනාගතංසේ ඥානීය දකින්න නුවණ කියලා අහලා තියෙනවා. අනාගත අනාගතංසේ ඥානීය අනාගතයේ දක්නා වූ බුදු නුවණ. මේ අනාගතයේ දකින බුදු නුවණට මහසට එහෙම පෙනුණා. අපේ මහත්තයාගේ ඔෆිස් එකේ කවුරු හරි එනවා කියලා හිතන්නේ ඉන්ටර්විව් එකකට හරි මොනවා හරි සිද්ධියක්. අපේ මහත්තයාට අද පේන්නේ නැද්ද? එයා දැන් මේ වෙනකොට දැන් පේන්නේ නැහැ. නමුත් මනසට පේනවනේ ආ දැන් මේ වෙනකොට එනම් පාරේ එනවා ඇති, බස් එකේ එනවා ඇති, කෝච්චියේ එනවා ඇති. තව ටික වෙලාවකින් එයි. කියන බවක් පේනවනේ. උන්වහන්සේට එහෙම පෙනුමක් නෙවෙයි. අපි මේ ඇස් දෙකෙන් බලන්නා වාගේ තමන් වහන්සේගේ බුදු ඇසට ඒ අනාගතයේ සමන් වහන්සේ උදෙසා ආමිස ප්‍රතිපත්ති පූජා අරගෙන පොලිමේ එන අය උන්වහන්සේට පෙනුණා. තේහෙම පෙනිලා උන්වහන්සේ සියල්ලම මහා කරුණාවෙන් පිළිගත්තා. ඒ නිසා ඔයාලා පුද පූජාවක් බුදුරජාණන් වහන්සේට අරගෙන යනකොට මේකට අදාළ නැති වුණත් මේ සද්ධාව හදාගන්න කියන්නේ අරගෙන යනකොට ඔය කාරණේ ඔළුවෙන් මතක් කරගන්න. කාලය තප්පර දෙකක්ද තුනක්ද කියලා හිතන්න එපා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500 කියන්නේ මහා කාලයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ අනාගතංසේ ඥාණයෙන් බුදු ඇසින් මම පූජාව අරගෙන එනකන්ට බලාගෙන ඉන්න හැටි, ඒ බුදු netට මාව පේන හැටි නුවණින් දැක දැකම බුදුරජාණන් වහන්සේ ගාවට පූජාව අරගෙන යන්න. උන්වහන්සේගේ පැත්තෙන් ඒ සිද්ධිය ඒ විදිහටම සිද්ධ වුණා. උන්වහන්සේ පූජාව පිළිගත්තා. එනිසා අපේ පින්වත්නි ඒ කිසිම තැනක පූජා කරන පූජාවක් ඔය චෛත්‍යයටවත් බෝධියටවත් පිළිමෙටවත් නෙවෙයි පූජා වෙන්නේ. ඒ ඔක්කොම ජීවමාන සම්මා සම්බුදුරජාන් වහන්සේට පූජා වෙන්නේ. අර විදිහට උන්වහන්සේ සියල්ල පිළිගත්තා. හ්ම්. එනිසා කවදාවත් බුද්ධ පූජාවකට දෝෂයක් කියන්න එපා. හැම වෙලාවෙම අපි බුදුරජාණන් වහන්සේට කරන්නේ හැම පූජාවක්ම උන්වහන්සේ ජීවමාන කාලේ ඒ විදිහට පිළි අරන් තියෙන්නේ. බුද්ධ පූජාව කියලා කියන්නේ මේ මල් පහන් පූජාවම නෙවෙයි. ඒක ආමිස පූජාව. ප්‍රතිපත්ති පූජාවකුත් තියෙනවා. ඒ ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨයි. ඒ ප්‍රතිපත්ති පූජාවත් ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ දැක්කා. ආලා ඉඳගෙන මෙහෙම භාවනා කරනකොට ඉඳගෙන බණ අහනකොට උන්වහන්සේගේ බුදුනුවණට පෙනුණා වර්තමාන ස්තරය අනාගත ස්තරය අතීත ස්තරය කියන මේ ස්තර තුනේම සත්වයෝ උන්වහන්සේගේ බණ අහන හැටි උන්වහන්සේ දැක්කා. දන්නවද? දැන් අපේ මහත්තයාට එක විස්තර කළොත් අපේ මහත්තයාට අද ලැබෙන එකයි අද මොනවා හරි දෙයක් ලැබෙනවා නම් ඒ ලැබෙන එකයි ඊට පස්සේ ලැබෙන තව සුළු මොහොතකින් ලැබෙන එකයි දෙකම අපේ මහත්තයා යම්සේ දකිනවද? ඒ කියන්නේ මෙතන ඉඳගෙන බණහන අයයි දැන් මේක සජීවීව බණහන අයයි අපිට යම්සේ හිතා ගන්න පුළුවන්ද? අපිට නොපෙනුනාට බුදුරජාණන් වහන්සේට එහෙම පෙනුණා. ඔය එක සූත්‍රයක් ජීවමාන කාලේ දේශනා කරනකොට ඒ වර්තමාන මොහොතේ බණහන ස්තරය නෙමෙයි පවණක් නෙමෙයි උන්වහන්සේ දැක්කේ. මේ බණපදේ අනාගතයේ අහන ස්තරයක් උන්වහන්සේ දැක්කා. උන්වහන්සේට පෙනුණා. ඒ කියන්නේ ඔයාලත් ඉන්නවා සමාන ස්තරයක තව පිරිසකුත් බණ අහනවා. බුදුරජාණන් වහන්සේගේ අනාගතංශේ ඥානයටත් පේනවා අද මේ දේශනා කරන බණපදේ මේ වර්තමාන කාලේ ඉන්න බණ පිරිස වගේම අනාගතයේ අවුරුදු 5000ක් කල තව අවුරුදු කෝටි ලක්ෂ ගණනක් යනකන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල අය මේ බණපද ටික අහන හැටි ඒ ධර්මය අවබෝධ කරගන්න හැටි ඒකෙන් ඒ අය ලබන ආනිසංස මේ සියල්ල බුදුරජාණන් වහන්සේ දැක්කා එනිසා අපේ පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේට කරන ආමිස පූජාවවත් ප්‍රතිපත්ති පූජාවවත් සුළු කොට හිතන්න එපා. ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ දැකලා පිළි අරගෙන තියෙනවා. ඒක හදවතේ තියාගන්න. ලෝකෙ මිනිස්සු එක එක ඒවා කියයි. ලෝකෙ මිනිස්සු මොනවා කිව්වත් ඔයාලා ඒව අදාළ කරගන්න එපා. ඒ මිනිස්සුන්ගේ නොදන්නාකම. බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥානය ගැන දන්නේ නැතිකම. උන්වහන්සේගේ අනාගතංශේ ඥානය ගැන දන්නේ නැතිකම. බුදුරජාණන් වහන්සේලාගේ තියෙන බුද්ධ ආශ්චර්ය දන්නේ නැතිකම. ඒ නිසා තරක විතරක කරන්න යන්න එපා. ඔයාලා දැනගන්න ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳගෙන අද අපි කරන ආමිස ප්‍රතිපත්ති පූජා උන්වහන්සේ පිළිගන්න හැටි දැන් මම මේ කියලා දුන්න විදිහට සිතින් මවාගෙන නුවණින් දකිමින් මේ පුද පූජා කරන්න. එතකොට සද්ධාව නිකම්ම හැදෙනවා. හොඳයි ඉතින් එහෙමනම් මේ මම අද මෙතනින් වැඩසටහන නවත්තනවා. කාල වේලා ඉක්ම ගියපු හින්දා මේ සද්දින්ද්‍රිය සද්ධාව සද්ධාව කියන එක සම්බන්ධව තව කරුණු ගොඩක් තියෙනවා. නමුත් ඒවා ඔක්කොම මම කියලා දෙන්න අවශ්‍ය නැහැ. සද්ධාව කියලා කියන එක අපේ පින්වත්නි හිතේ ඇති වෙන්නේ ඔන්න ඔය ආමිස ප්‍රතිපත්ති පූජා ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධර්ම රත්නයේ සංඝ රත්නයේ වෙනුවෙන් නිරන්තරයෙන් සිදු කරන సంతානයක තේරුණාද? ඔය ශ්‍රද්ධාව නැත්තම් මේ ශාසනයේ ගමනක් නැහැ. ශාසනයේ මූලය තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තුල පිහිටලාම තමයි මේ සම්බුද්ධ ශාසනයේ පළවෙනි අඩිය තියන්නේ. එනිසා ශ්‍රද්ධාව කියන එක අපි හැමෝම චිත්තසංතාන තුල හොඳට ඇති කරගන්න ඕනේ. හරියට භාවනා කරන යෝගියෙකුගේ సంతානයේ පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. වැරදියට භාවනා කරන අයගේ సంతානයේ ශ්‍රද්ධාව නැති වෙලා යනවා. ආය බුදුන් වඳින්නේ නැහැ මලක් පහරක් පූජා කරන්නේ නැහැ දානයක් මානයක් දෙන්නේ නැහැ ඒ වැරදියට භාවනා කරන අය හරියට භාවනා කරන අයගේ సంతානයේ සද්ධාව තව තවත් දියුණු වෙනවා අචල භාවයටපත් වෙනවා දැන් මේ සද්ධාව පිළිබඳව මොනවාරි අහන්න තියෙනවද මම කියපු කතාව සම්බන්ධ මම බුදුරජාණන් වහන්සේ ගැන කියපු කතාව ශ්‍රද්ධාව හිතේ ඇති කරගන්න ඊළඟට මම කියලා දෙන්නම් ওই අදිමෝක්ෂ කියන කෘත්‍ය කරන්නේ භාවනාවෙන් ශ්‍රද්ධාව. ඒක මම ඊළඟ සතියේක විස්තර කරලා දෙන්නම්. විශේෂ කාරණා මොනවා හරි තියෙනවා මම මේක ඉස්සර වෙලා කියපු වගේ හරි දැනගන්න. මොකද නැත්නම් ඔය කියපු කාරණා තේරුණානේ නේ? ආ හ්ම් හ්ම් හ්ම් හ්ම් ඔව් අපි මෑණියෝ පළවෙනි කාරණේ තමයි බුදුරජාන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පහළ කරගන්න බුදුරජාන් වහන්සේ ක්‍රම හතරක් දේශනා කළා තියෙනවානේ. පළවෙනි එක තමයි රූපකාය සම්පත්තිය. දෙවෙනි එක තමයි ගුණකාය සම්පත්තිය. තුන්වෙනි එක තමයි නිමිත්තකාය සම්පත්තිය. හතරවෙනි එක තමයි ශුන්්‍යතකාය සම්පත්තිය. එතකොට මේ කියන காரணා හතරේ පිළිවෙලින් තමයි සද්ධාව ඇති කරගන්න ඕනේ. කවුරු හරි එකපාරම කියනවා නම් මම නිමිත්ත කාය සම්පත්තියේ සද්ධාව පිහිටවගත්තා කියලා ඒක බොරුවක්. ඒක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ භූමියේදී. ඒක සිදු වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි පින්වත්නි බුදුරජාණන් වහන්සේට ඉස්සරෝම සද්ධාව සකස් කරගන්න ඕනේ රූපකාය සම්පත්තියට. ලෞතර බුදුවරුන්ට ආශ්චර්යමත් වූ රූපකාය සම්පත්, රූපකාය සම්පත්තිය කියලා කියන්නේ මේ බාහිර ඇස් දෙකෙන් උන්වහන්සේගේ බලන්න පුළුවන් දේවල්. බුදුරැස් ශ්‍රවණං ගන බුදුරැස් ආශ්චර්යමත් වූ පුරුෂ ලක්ෂණ නකතුම්බාදී 80ක් අනුව්‍යංජන ලක්ෂණ ඊළඟට 108ක් මංගල ලක්ෂණ ළඟට උන්වහන්සේගේ වැඩ ඉඳිනා ඉරියව්ව වැඩ සිටිනා ඉරියව්ව සක්මන් ඉරියව්ව ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ මේ රූපකාය සම්පත්තියට තමයි ඉස්සරෝම සත්‍යව සිත පහදවන්නේ. කවුරු හරි කියනවා නම් වෙන එකක් ඒක එහෙම වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේම දේශනා කළා ඉස්සරෝම සත්‍යෝ සිත පහදවන්නේ රූපකාය සම්පත්තියට. ඒක අපේ බුදුරජාණන් වහන්සේට විතරක් නෙවෙයි සමහර වෙලාවට සංසාරේ ඉස්සරෝම සත්‍යෝ බුදුරජාන් වහන්සේ කෙරෙහි සිත පහදවන්නේ රූපකායසක්. අපි හිතමු අතීත බුද්ධ ශාසනයක රූපකාය සම්පත්තියට සිත පහදවාගෙන බුදුරජාන් වහන්සේ ගාවට ඇවිල්ලා ඊළඟට ගුණකාය සම්පත්තිය කියන්නේ නවරහදි බුදු ගුණවලට. ඒ බුදු ගුණ අහලා බුදු ගුණයට සිත පහදවලා ආපු කෙනෙක් ඉන්නවා නම් එයා එකපාරම කෙලින්ම ගුණකාය සම්පත්තියට මේ ශාසනයේදී සිත පහදවනවා. හැබැයි යා මේ ශාසනයේ ඉස්සරෝම ගුණකාය සම්පන්න සිත පැහැදුවේ ඉස්සරෝම ඒක ඒකට නෙවෙයි අතීත ශාසනවල රූපකාය සම්පත්තියට සිත පහදවලා බුදුවරු ගැන සද්ධාව සකස් කරගෙන දම්පින්කම් කරලා ඒ පුරුද්ද හදාගෙන ආපු හින්දා අපි මෑණියෝ. ඒ නිසා ওই පුංචි දරුවෝ ඉස්සරෝම බුදුරජාන් වහන්සේ ගැන සද්ධාව සකස් කරගන්නේ රූපකාය සම්පත්තියට. රූපකාය සම්පත්තියට. එයාට එකපාරම ගුණකාය සම්පත්තිය කියන්න බෑ. අපි වුණත් එහෙමයි. ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේගේ රූපකාය සම්පත්තියට. ඊට පස්සේ තමයි මේ රූපකාය සම්පත්තියට වසඟ වෙලා මේ රූපකාය සම්පත්තියට සිත පහදවලා ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොනවද උන්වහන්සේගේ ಗುಣ මොනවද කියලා දේශවන් යොමන්නේ. එතකොට තමයි අපට අරහන් සම්මා සම්බුද්ධෝ කිය කිය බුදුරජාණන් වහන්සේගේ ಗುಣ ඇහෙන්නේ. අන්න එතකොට අපි ಗುಣකාය සම්පත්තියට සිත පහදවනවා. ಗುಣකාය සම්පත්තියට සිත පහදවලා ඊට පස්සේ උන්වහන්සේ දෙසූ ධර්මයට අපේ අවධානය දීලා ඒ ධර්මය අනුව ಗುಣපිලිවෙත් පුරලා මාර්ගඵල ලබනකොට නිමිත්ත කාය සම්පත්තියට සිත පහදවනවා. නිමිත්ත කාය සම්පත්තිය කියලා කියන්නේ සෝපාදිශේෂ නිර්වාණ ධාතුවට. ඒ නිර්වාණ ධාතුවට සිත පහදවනකොටම බුදුරජාන් වහන්සේ මේ උතුම් ධර්මය අවබෝධ කළා නේද කියලා උන්වහන්සේගේ නිමිත්ත කායට අපේ සද්ධාව සකස් වෙනවා. එකපාරම බුදුරජාන් වහන්සේ දැකලත් නැතුව සමහර වෙලාවට බුදු ගුණ අහලත් නැතුව එකපාරම බණපදයක් කරුහරි ස්වාමීන් වහන්සේ නමකගෙන් අහලා එයා සෝහන් වෙනවා. සෝහන් වෙනකොටම බුදුරජාන් වහන්සේ ගැන අචල ප්‍රසාදයටපත් වෙනවා. ඒ වෙන්නේ එයාගේ ශ්‍රද්ධාව සකස් වෙන්නේ රූපකාය සම්පත්තියටවත් ගුණකාය සම්පත්තියටවත් නෙවෙයි නිමිත්තකාය සම්පත්තියට තමයි බුදුරජාන් වහන්සේගේ කෙරෙහි ශ්‍රද්ධාව සකස් වෙන්නේ. තේරුණාද? පස්සේ යා ආයේ ಗುಣ කාය සම්පත්තිය අහලා දැනගන්න ඕනේ. නැත්තම් බුදු ගුණ නිකන් දැනගන්න බෑ. බුදු කෙනෙකුගෙන්ම අහලා දැනගන්න ඕනේ බුදු ගුණ මොනවද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දකින්න ලැබුණොත් උන්වහන්සේගේ රූප කාය සම්පත්තියටත් ආපස්සට යා ආපහු අරවටත් සිත සද්ධාව සකස් කරගන්නවා. ඒ වයා කොහොමද සද්ධාව සකස් කරගන්නේ? ඊළඟට ශුන්්‍යත කාය සම්පත්තියට කියලා කියන්නේ රහත් වෙනකොට ලබන අනුපාදිශේෂ නිර්වාණ ධාතුවට. මේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවට සිත සකස් කර ගැනීම සද්ධාව පිහිටුවා ගැනීම තමයි හතරවෙනි කාරණේ. ඒ නිසා අපි මෑණියෝ ඔහොම පොලිමට තමයි අපි සද්ධාව සකස් කරගන්න ඕනේ. ඒ නිසා පුංචි දරුවෙකුට ඉස්සරවම සද්ධාව සකස් කරගන්න ඕනේ උපකාය සම්පත්තියට. ඒ කියන්නේ විහාරෙට එක ගිහිලා මේන් පුතේ බුදු සාදු මේ බුදුරජාණන් වහන්සේ කියලා එයාට බුදුරජාණන් වහන්සේ ගැන කියලා දෙනවා. එතකොට පොඩි එකා සාදු කියලා වන්දනා කරන්නේ මල් පහන් පූජා කරන්නේ වැන්දට පස්සේ අහන්න කොයා කාටද වැන්නේ? බුදු සාදුට වැන්දේ කියනවා. එයා කියන්නේ ආ මම පිළිමෙට වැන්න කියන්නේ නැහැ. එයාට කවදාවත් පිළිමයක් අරමුණු වෙන්නේ නැහැ කුසල් හිතට. එයාගේ කුසල් සිතට පොඩි එකාට අරමුණු වෙන්නෙම බුදුරජාණන් වහන්සේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ අරමුණු වෙන්නේ. එයාට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සත්ව සංඥාවක්, පණ තියෙන බවක් තියෙන්නේ. ඒකයි එයා කියන්නේ මම මේ අර විහාරේ තිබු පිළිමෙට වැඳලා ආවා කියන්නේ නැහැ පොඩි එකා. පුංචි දරුවා කියන්නේ මම බුදු සාදුට වැඳ කියලා. එතනම තියෙන එයාගේ බුදුරජාණන් වහන්සේ ගැන ජීවමාන සංඥාවක්. ඔය අපේ පහුකාලික ධර්මයේ ටිකක් ඔහෙන් මෙහෙන් ඉගෙනගෙන කටතොල දාලා අර පොඩ්ඩක් මානසික පොඩි පිස්සුවක් හදුනාට පස්සේ තමයි මේ මැටි පිළිමෙට ගඩොල් චෛත්‍යයට කිය කියව එන්නේ ඔළුවට. මේ අහිංසක පුංචි දරුවන්ට එහෙම එන්නේ නැහැ. මේ පුංචි දරුවෝ වඳින්නෙම ජීවමාන සංඥාවේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේට. හොඳයි අපි මෑණියෝ හවුපෙක්. සාමනහරය අහන්න තියෙනවද? හරි එහෙමනම් අපේ සත්පුරුෂ පින්වත්තුන් හැමදෙනාම අද මේ උතුම් පින්බීමට ඇවිල්ලා වටිනා දහම් කාරණා කීපයක් ජීවිතයට එකතු කරගත්තා. මේ ජීවිතයට එකතු කරගන්න දහම් කාරණා කවදාවත් ජීවිතෙන් මකා ගන්න එපා. මෙවුවා තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගෙන ජීවිතයේ තුල මේ දහම් කාරණා අත්දකින්න උත්සාහවත් වෙන්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපේ සිතේ තියෙන සද්ධාව ඔය හතර ස්ථානයේ සකස් කරගන්න ඕනේ පිළිවෙලට. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේට පුද පූජාවක් උනත් දෙනකොට සද්ධාව සකස් කරගෙන ජීවමාන සංඥාවෙන් ඒවා කරගන්නේ කොහොමද ඒ පූජා බුදුරජාණන් වහන්සේට පූජා වෙන බව, ඒවා පිළිගත්තු බව, ඒවා අපත නොයන බව මේ සියල්ල නුවණින් හොඳට දැනගෙන ඒවා පූජා කරමින් ඒවා ප්‍රායෝගිකව ජීවිතයට පුරුදු පුහුණු කරගෙන Taman තුලින්ම ඒක අත්දකින්න උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම මේ කියපු වස්තු විසඳ කිරියතාවයත් సంతාන තුළ ජීවිත තුළ පුරුදු පුහුණු කරගන්න ඒක භාවනාවට ගොඩාක් උපකාර වෙනවා. ඉන්ද්‍රිය සම තත්වයට පත් කරගන්න හැටි හා ඉන්ද්‍රිය ධර්ම තුළින් අපේ භාවනාවට කරලා දෙන උපකාර අපි ඉදිරියට දැන ඉගෙන ගමු. ඒවත් අපේ ජීවිතයට එකතු කරගෙන කොහොම හරි මේ සංසාර භවගිමන් නිවාගෙන මේ ධර්මයේ සුවසේ අවබෝධ කරගෙන ධම්මැස පහල කරගෙන සංසාර දුකෙන් අත මිදලා සාන්ත නිවනින් සැනසෙන්නට මේ උතුම් කුසල් අපේ සත්පුරුෂ මව්පියවරුන්ට එකසේ හේතු උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒ වගේම අද මේ සිදු කරගත් තුන් කුසලයේ අපේ අතිපෝජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ලොකු සාමින් වහන්සේටත් අපේ මණ්ඩලගිරියේ ස්වාමින් වහන්සේටත් සියලු කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාටත් මේ උතුම් සසුන් කෙත බබළුවල නිවම් පුරවඩින්ටම උපකාර වේවා කියලා පිපින්දෙමු ඒ වගේම අපට මේ බණ දහම් ඉගෙන ගන්නට මේ බණ අහන්න ගුණ දහම් පුරන්නට নিরතුරුවම ආරාම පූජාදීන් දායකත්වයේ දරන ඒ වගේම මේ පිම්බි මේ චිර පැවැත්මට කාලය ධනය ශ්‍රමය වැය කරන අපේ මේ පින්වත් සභාපති මහත්මයා ඇතුළු අපේ දායක මණ්ඩලයේ සත්පුරුෂ හැමෝටම මේ පින්බිමේ ඌෂ්ණය හරි දැනුණු සත්පුරුෂ හැමෝටම මේ උතුම් කුසල් ඒකාන්තයෙන් අනුමෝදන් වේවා ඒ හැම දිනාටම මේ බුදු පෙරහැර මග නොහැරේවා මේ බුදු පෙරහැරේ නිවනටම යන්ත ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒ වගේම අද දවසේ මේ සිදු කරගත් උතුම් කුසල් බෙලෙන් අපේ මේ ඩුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථානයත් මේ දේශයේ දහම් සැනසෙල්ල බොහෝ දෙනාට උදාපත් කර දෙමින් nirupadritව निराකූලව බොහෝ කාලයක් හැමෝගෙම සතන් ධර්මයෙන් ආලෝකමත් කරමින් පවතිවා කියලත් අපි ප්‍රාර්ථනා කරමු අහස පුරා වැඩ ඉන්න දෙවියන්ටත් අප නමින් මිය පරලව ගියපු අපේ මව්පියවරු ඥාතිවරුන්ටත් ඒ වගේම අපේ සුජීවත්ව වාසය කරන මව්දෙමව්පියෝ සහෝදර සහෝදරයෝ ඇතුළු ලෝවැසි සත්වයාටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාටම සැනසෙන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. හොඳයි අපේ පින්වත් හැමෝටම මේ බුදු පෙරහැරේ මේ කල්යාණ මිත්‍ර පෙරහැරේ සුඛ ප්‍රතිපදාවකින් ඉක්මනින්ම අතනු හැර නිවනටම යා ගන්නට ලැබේවා ලැබේවා කියන මෙසිතෙන් මහා සංගරුවන වෙනුවෙන් ආශිර්වාද කරනවා වන්දනා කරගන්න අභිවාදන සීලේස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ජතු සුපත් සුපත් සෝපත් වේවා. සාදු සාදු අනුමෝදාමි. සාදු අනුමෝදිතම්මං. කමාමි කමිතම්මං. සෝපත් වේවා. සෝපත් වේවා. ස ෝ ප ත ් ත ේ ව Sopate, sopate.